කලාත්මක ආනන්දේ මුසු රසාලිත් කීතකතුව ජන රංජනගේ ජන රංජනගේ ජන රංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ එන නාට්‍ය ප්‍රකාර දෙකක් ඔබ අපි කවුරුත් දන්නවා. ලෝක ධර්මී සහ නාට්‍ය ධර්මී. ලෝක ධර්මී නාට්‍ය කියලා අපි අදහස් කරන්නේ ස්වභාවික නාට්‍ය. සාමාන්‍ය අපි මේ දිනදා සමාජයේ තියෙන විවිධ ඇලහැප්පීම් ඒ ආකාරයෙන්ම මධ්‍යම පාන්තික ගෙවල් දොරවල් වල සාලේ එහෙම නැත්නම් මධ්‍යම පාන්තික සමාජයේ සිදුවෙන යම් යම් දේවල් ඒ හැටියෙන්ම මේ මත රංගය මත නිරූපණය කිරීම. නාට්‍ය ධර්මයේ කිව්වහම තමයි අපිට හැඟෙන්නේ ස්වභාවෝක්තිය ඉක්මවා ගිය සංගීතය නර්තනය සහ නාට්‍ය රසය තීව්‍ර වුණු රංග වේදය මහාචාර්ය සරච්චන්ද්‍ර මේ බටහිර ක්‍රමයේ ලෝක ධර්මී නාට්‍යම නිර්මාණය කිරීමට එරෙහිව තමයි ශෛලීගත නාට්‍ය ක්‍රමයක් හඳුන්වා දුන්නේ අපේ නාඩගම ඇසුරින් නිර්මාණය කරපු මනමේ නාට්‍යයෙන් ඔහු සංගීතය නර්තනය අභිනය සහිත නර්තන වේදයක් අපට හඳුන්වා දීලා ඒ නාට්‍ය ක්‍රමයේ අනුප්‍රාප්තිකයන් රාශියක් ඇති කරනවා. අපිට මතකයි ගුණසේන ගලප්පත්ති, දානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන වගේ අය මේ ශෛලීගත නාට්‍ය සම්ප්‍රදායේ විවිධ ඉසව් නූතන සමාජ අධ්‍යක්ීම් පවා කියන්නේ මේ ශෛලීගත එහෙම නැත්නම් නාට්‍ය ධර්මී ක්‍රමවේදය ප්‍රයෝගික කරගන්න පුළුවන්ද කියන එකට අත්හදා බැලීම කරා. අපිට පුතේ මොකක් නැති ජනේලය, කුවේණි වගේ නාට්‍ය වලින් නූතන අත්දැකීම් පවා අපට ඉදිරිපත් කිරීමට ඔහු වෑයම් කරා. දයනන්ත ගුණවර්ධන විශ්වාස කළ දෙයක් තමයි ඔහු නරිබෑනා ඊටාම ප්‍රචලිත අතිශයින් ජනප්‍රිය නරිබෑනා නාට්‍ය නිර්මාණය කරා ජන කතා සහ ජනනාට්‍ය සම්ප්‍රදාය උපයෝගී කරගෙන ලයනල් අල්ගම රබම් පද ඇසුරින් නරිබෑනා නාට්‍යයට සංගීතය නිර්මාණය කළා. ඒ වගේම ජනනාට්‍ය කලාවේම අභිවෘද්ධියේ ලක්ෂණ නිරූපණය කරපු නාට්‍ය කලාවක් තමයි දයානන්ද ගුණවර්ධන ඉදිරිපත් කළේ. ඔහු විශ්වාස කළේ අපේ කලාපීය රටවලට විනෝදාස්වාදය ගෙන දෙන නාට්‍ය තමයි උචිත කියලා. එහෙම නැතුව කේදාන්ත, ශෝකාන්ත වැනි අර නලලේ ඇහිබැම නංවන ගැඹුරු නාට්‍ය වලට වඩා සාමාන්‍ය ආස්වාදයක් ලැබිය හැකි සරල විනෝදාත්මක නාට්‍ය ක්‍රමයක් අවශ්‍යයි බවයි දානට ගුණවර්ධන හැමදාම කිව්වේ. ඒ මත පතරම් කරගෙන තමයි ගජමන් පුවත වගේ නාට්‍ය නිර්මාණය කළේ. ඒ වගේම ලෙන්චිනා සාජසයා වැනි අපේ කෝලම් සම්ප්‍රදායේ නාට්‍ය පවා නවීන වේදිකාවට දායන ගුණවර්ධන හඳුන්වා දුන්නා. ආනන්ද ජවනිකා, මధుර ජවනිකා වගේ නාට්‍යවල පවා ඔහු උපයෝගී කරගත්තේ මේ නාට්‍ය ධර්මී රංගවේදය. ඔහු නිර්මාණය කළ නාට්‍ය අතරින් අතිශය ජනප්‍රිය වුණු නාට්‍ය කිහිපයක ගීත ඔබ හමුවේ තබන්න අද ජනරන්ජන ගීවර්ෂ සාණින් අපි අදහස් කළා. මේ ගීත සියල්ලම නිර්මාණය කරපු සංගීතවේදියා පිළිබඳව අපි මීට ඉහත ඔබට වැඩසටහනක් ඉදිරිපත් කරා. ඔහු තමයි අපේ ජන සංගීතවේදී රෝහණ බැද්දගේ. රෝහණ බැද්දගේ සංගීතය නිර්මාණය කළ දයානන්ද ගුණවර්ධනගේ නාට්‍ය කිහිපයකින් ගීත ගණනාවක් ඔබේ රසවින්දනය උදෙසා ඉදිරිපත් කරන්න අපි අදහස් කළා. මේ ගීතයට අපි අහුම්කන් දීලා ඒ සංගීතය පිළිබඳව සහ රෝහණ බැත්තිගේ සංගීතවේදියාගේ හපංකම් පිළිබඳව අපි සොයා බලමු. Thank you. සඳර මන නන්ද බඳු වාද මකුලින්ද යුගතන පිරිකුන්ද ගාන රන්ද කුඹුමෙන්ද මතවර වරමින්ද සාසෝබන මනනන්ද කතනුඹ ළඟ ඉන්ද නොලැබුණේ පවකින්ද වැඳිමා සිත් උඹ ළඟ ඇතිරේ තේරේ මනගිය මුත් නොහරිමි උඹ සෙට ආල සදිති කුළු නැති පියෝ බඳේ සොබන සැපතක් වෙන කුමට ලැබුණොත් එම පමණ මනස දුකයි උඹේ අමබත් නොඇතිම කයට දුකයි උඹේ දුපහස නොලැබීම සිතට දුකයි මෙලෙසින් නිති පසුවීම ශාසංක දිද්දෙනිය සහ සංධ්‍යා දීපානි දිසානායක ගායනා කර ඒ සංවාදය ඊටම අපූර්ව නාටකීය අවස්ථාවක් ඇටියට අපිට සැලකන්න පුළුවන්. දයනන්ද ගුණවර්ධන ගජමන් පොත නාට්‍ය නිර්මාණය කරන්නේ ශ්‍රී ලංකාවේ නාට්‍යාවලියේ බිහි කළ පළවෙනි වාර්තා රංගයේ හැටියට. ඩොකියු ඩ්‍රාමා යනුවෙන් වෙනත් රටවල තිබුණත් අපේ නාට්‍ය කලාව ඇතුලේ මේ වාර්තාරංගය කියන එක නිර්මාණය වෙලා තිබුණේ නැහැ. දයනන්ත ගුණවර්ධන ඊතර පරිශන සඳහා ගිහිල්ලා ලංකාවට ආපහු ඇවිල්ලා තමයි ගජමන් නෝනා පිළිබඳව මේ වාර්තාරංගය ඉදිරිපත් කරන්නේ කියලා. මේ වාර්තාරංගය නිර්මාණය කළ යුත්තේ කිසියම් චරිතයක් සම්බන්ධව තියෙන වාර්තා ලිපි ලේඛන සාක්ෂි සාධක මූලාශ්‍ර මේවා පාදක කරගෙන. මේ නිසා ගජමන්නෝනාගේ ජීවිත කතාව පිළිබඳ කරපු දීර්ඝ පර්යේෂණයකින් පසුව තමයි දානන්ත ගුණවර්ධන මෙම නාට්‍ය නිර්මාණය කරන්නේ. අඩුතරමින් ඇය ශිල්ප ශාස්ත්‍ර හදාරපු පල්ලවත්තේ සාන්තපෝල් විලාගිරිය පාසලේ තියෙන පන්ති නාමලේඛනය පවා ඔහු පරීක්ෂා කරලා තිබුණා. මිලාගිරිය පාසලේ තමයි ගජමන්නෝනා ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවේ. එතකොට මේ පාසලේ නාමලේඛනය සහ එහි තිබුණු ගජමන්නෝනාගේ නම මේ සියල්ලම හදාarලා තිබුණා. මෙවැනි ගැඹුරු හැදෑරීමකින් පසුව කරපු මේ ගජමන් පුවත කියන නාට්‍යයේ සංගීතය නිර්මාණය සඳහා ඔහු තෝරගන්නේ මේ ජන සංගීතය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කළ රෝහණ බද්දගේ. ඔහු අපූර්වවට මේ සංවාදයේ තල දෙකක ගායනා වෙන විදිහට එකම විත්තට ලියවිච්ච කවි විවිධ දෙයකට නාදමාලා දෙකකට ගායනා කරන්න සලස්වලා තියෙනවා. තව ගීතයක් අපි තෝරගත්ත බැදමම් පුවත නාට්‍ය. බලන්න මේ ගීතය මේ කෙටි ගීතය මේ සංවාදය තැන්කන් දීලා බලන්න. කොතරම් අපූර්ව තනුවක් රෝහණ බැද්ලගේ මේ පදමාලාවට නිර්මාණය කරනවද කියලා. වූවාය කලේ තුන්තිරුවන් තුන්තිරුවන් තුන්ති කලේ වතුර අරන් විඳ උඩට ගුවාය කලේ කියලා. එහෙම නෙවෙයි උඹ එදා ඒ අන්තිම පදකක කිව්වේ. తిరువంటు తిరువంటు తికలే හිත ඒක කලේ ගෙදර යන්න දෙනවද මගේ පුංචි කලේ අදපාන දන්නා ජඩයකි ඒක කලේ ගෙදර යන්න දෙනවද මගේ පුංචි කලේ පුංචිරුවන් පුංචිරුවන් පුංචි කලේ මధుර හරම් පිට උඩට ගුවායේ කලේ தகுவாய தலே துன்திருவன் துன்திருவன் துன்திதலே ගායනන්ද ගුණවර්ධනගේ ගජමන් පොතෙන් උපුටාගත් ඒ ගීතය ගායනා කළේ කිසා ගෝතමී සරච්චන්ද්‍ර සහ ජයලත් මනෝරත්න. දැන් අපේ සිංහල කවිය කියන්නේ කෙල සුවහස් විවිධ තියෙනවායි කියලායි කියන්නේ. විවිධ විවිධ තිබෙනවා අපූර්වාකාරයෙන් සංගීතය නිර්මාණය කළ හැකි. දැන් මේ කෙටි විරදට ලිවිච්ච මේ පදමාලාවට රෝහණ බද්දගේ මොනතරම් අපූර්ව තනුවක් නිර්මාණය කරනවද? දැන් නාට්‍යයකට තනු රචනා කරනවායි කියන්නේ මේ නාට්‍යමය අවස්ථාවලට ඒ නාට්‍යමය අවස්ථාවේ වේදයිතයට ගැළපෙන විදිහට ඕනේ තනු නිර්මාණය කරන්න. මේ නිසා හුදෙක් කර්ණ රසායන ඊටාම මధుර තනුවක් නිර්මාණය කළාට සුදුසු වෙන්නේ නැහැ යෝග්‍ය වෙන්නේ නැහැ නාට්‍යකදී මේ නාට්‍ය අවස්ථාවට උචිත වෙන්නත් ඕනේ. අචම් වෙලාවට මේ විනෝදාත්මක බොහොම සතුටුදායක සන්තුෂ්ටිය දනවන එකක් වගේම ඇතැම් වෙලාවට මේ ගීතයක බොහොම ශෝකී ස්වරයක් තියෙනත් පුළුවන්. මේ නිසා මේ අවස්ථාව නොසලකා ගීතයකට තනුවක් නාට්‍යකදී නිර්මාණය කරන්න බෑ. අපි තව ගීතයක් තෝරගන්නවා. මේ ගීතය උපුටාගත්තෙත් දානන්ද ගුණවර්ධනගේ ගජමන් පුවත නාට්‍යයෙන් මේ ගීතය ගායනා කරන්නේ විශාරද එක්බර් ජයකොඩි. සත්ගුණ රැසින් යුත් මගේ පියබන්ද මාවෙත් ඔබ එවූ පතරක් කිරි ඉඳ ඒසිත් මහද සර රැඳි සිරි පිරිකුන්ද බෑපත් කලේ හමුවත සක් එක බන්ද මනහර උඹේ පවර සිරි පිරිවත සම්වර බොහෝ වරකින් නුදුටුයෙන් මානෙත් බමර කරදර කර හඬන විට නලවන අයුර නොවිසිර මට වහා දන්වන්නේ විතර සතර සිරි නැන ගුණ කන්ද බෝසත් කිවි බසින් තොස කළ මැති සඳ දැන් වූ විලස මා වෙත දිනක පෙර එනමින් සිත සිතා පසු යන්නට පෙර යෙහෙල අවුදින් එහි යතුත් හින් සිදුවන සඵල මුවකින් මට කියා ලිය නොහැකිය මේ කල අමවන් එබස් සිහි කර වැඩ කළොත් දුල ඇසෙන සුරු දිනෙහි ඇල පාතට පවර එන මෙන මහද පවතී අද හසක් පිර සිනවන සොබන මැති සඳ සිටියොත් මැදුර මනමෙන සතුටු වනු හැකි හැම රාමනාත මුදලි සහ ගජමන් නෝනා අතර ඒ සංවාදය යුග ගායනයේදී විශාරද එඩ්වඩ් ජයකොඩිට යුග ගායනයෙන් සහාය වුණේ විශාරද නන්දා මාලිනී. දැන් අපේ කාව්‍ය වංශේ ඊටාම අශාස්ත්‍රීය විදිහේ එහෙම නැත්නම් විද්වත් කාව්‍ය කරණයෙන් බැහැරව නිර්මාණය වුණු ගජමන් නෝනාගේ කවි අවරගණේ කවි හැටියට තමයි ශාස්ත්‍රීය පඬිවරුන් විද්වතුන් සැලකුවේ. හැබැයි දයානන්ද ගුණවර්ධනගේ මේ ගජමන් පොත ඉදිරිපත් කිරීමෙන් පස්සේ එහි රසය මම හිතන්නේ මේ නූතන නාගරික සමාජයේ රසිකයින්ට බෙහෙවින් තේරුම් ගියා, වැටහි ගියා. ඒ වගේම ලොකු රසස්වාදයක් ලැබුවා. විශේෂ වශයෙන්ම මේ ශෘංගාරාත්මක කාව්‍ය රචනා බොහෝ දෙනාගේ ආස්වාදයට ලක්ුණයි කියලා අපිට තේරුම් ගියා. අද අපි ජනරන්ජන්ගේ වැඩසටහනින් අවසාන වශයෙන් තෝරගත්තේ රෝහණ බද්දගේ ජන සංගීත වේදියා දයනන්ද ගුණවර්ධනයන්ගේ ජසියා සහ ලින්චිනා අපේ සාම්ප්‍රදායික කෝලම් නාටකය නවීකරණය කරද්දී ඒ තනු සුමට කරපු ආකාරය ඔබට වටහා ගන්න පුළුවන් එය මොනතරම් අර ගැමි රංග මඩලෙන් අරගෙන නාගරික නූතන රසිකයින්ට රස විදිය හැකි පරිදි ඒ ජන නාදමාලාවම සුමට කර ඉදිරිපත් කරපු හැටි. අද අපි වෑයම් කරේ මේ වැඩසටහනින් අපේ සංගීතවේදී රෝහණ බැද්දගේ නාට්‍ය සංගීතයේදී මොනතරම් දක්ෂ අන්දමට ඒ නාට්‍යමය අවස්ථාවලට ගැලපෙන විදිහට තනු නිර්මාණය කළාද කියන එක ඔබට වටහා දෙන්න. ජසයාසා ලෙන්චිනා නාට්‍යයෙන් උපුටාගත්ත මේ ගීතේ සංගීත නිර්මාණය කළේ රෝහණ බැද්දගේ. Hare ජනරන්ජනගේ ජනරන්ජනගේ ජනරන්ජනගේ ප්‍රශ්නලිත් ගීත එකතුව අද ඔබ වෙත ඉදිරිපත් කරේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්සරත්න කුරුවිට බණ්ඩාර. ජනරන්ජනගේ නිෂ්පාදනය ප්‍රියන්ත නීගම්ගේ හම්පත්.